ශ්‍රදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 34 වන සතිය මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඥාන දර්ශන විසුද්ධිය ඇසුරින් ඉතාමත් හරවත් දේශනයක් ඔබට අපට මෙත් සිතින් පහදා දෙන්නට සූදානම්. දේශනාව වෙනුවෙන් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු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 සබ්බෝ ප්‍රතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ සිත සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කමක් නැත්තේ නෑ අපේ චිත්තසංතානය සකස් කර ගැනීමෙන් මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හැම දිනාටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ සතිය අපි සාකච්ඡා කරමින් සිටින්නේ ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව එහෙම නැත්නම් අද තමයි අපි සත්‍ය සුද්ධිය ගැන සාකච්ඡා කරපු ප්‍රායෝගික වැඩපිළිවෙලෙහි අවසාන ධර්ම දේශනාව සිදු කරන දවස වෙන්නේ අද දවසයි. අපි සමස්තයක් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ? ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ අපේ හිත කෙලෙස් වලින් නිබඳව අපිරිසුදු වෙනවා. කය අපිරිසුදු වෙන්නේ දුහිරි වලින්, කුණ වලින්. එතකොට අපි කය පිරිසිදු කරනවා. සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්. එතකොට සිත පිරිසිදු කරන්න ඕනේ. ඉතින් නිබඳව සිත පිරිසිදු කරනවා කියන එක සිද්ධ විය යුත්තක් නැත්තම් වෙන්නේ අපි ලොකු අනර්ථකාරී තත්වයන් වලට වැටෙනවා බොහෝ වැරදි සිද්ධ වෙනවා අපේ අතින්. එහෙනම් මේ සිත පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලට කියනවා විසුද්ධීන් කියලා. සීලය භාවිතා කරලා සීලය පාවිච්චි කරලා සිත පිරිසුදු කර ගැනීමට කියනවා සීල විසුද්ධිය කියලා. ඊළඟට හිතේ ඇති වෙන අකුසල් වලට කුසල් වර්ධනය කරලා සිතම භාවිතා කරලා. ඒ කියන්නේ ප්‍රබල සිතක් තරහ වෙනුවට මෛත්‍රිය නිත්‍ය හැඟීම වෙනුවට අනිත්‍ය හැඟීම ඒ අනිත්‍ය හැඟීම ප්‍රබල කරලා අසද්ධාව වෙනුවට සද්ධාව හිංසාව වෙනුවට අහිංසාව ඒ වගේ කුසල සිතුවිලි වර්ධනය කරලා සිතෙන්ම සිත යටපත් කරලා ඇති කරගන්න අකුසල වලට එන්න දෙන්නේ නැති වෙන්න හිර කරගන්න ඉස්කම්බන ප්‍රහාණය දක්වා කෙරෙන කොටසට කියනවා චිත්ත විසුද්ධිය කියලා. හරිද? එතකොට ඒ හිත වැඩ කරනවා ඒ විදිහට. එහෙමයි ඒ කියන්නේ මේ අමාරුවෙන් කරපු දේ નિરાයාසයෙන් සිද්ධ වෙන තත්ත්වයටපත් වෙනවා ඒ හිත. ක්‍රමානුකූලව. ඊළඟට අපි ඒ ගැන එකිනෙක සාකච්ඡා කරමු. ඊළඟට වැරදි දැකීම් අයින් කරලා වැරදි දැක්ම අයින් කරලා අපි ඒවා ගැන කතා කරා. ඒව අයින් කරලා ඇති කරගන්න පිරිසුදුකමට කියනවා ditthi visuddhiya කියලා. හේතු දැනගෙන මේ හේතුව නිසා මේක ඇති වෙනවා මේ හේතුව නිසා මේක ඇති වෙනවාය කියලා ඒ හේතු අපේ මනසට කාවද්දලා නිබඳව මොන හරි දෙයක් කොතන හරි තැනක සිද්ධ වෙද්දී හේතුවත් එක්ක මතක් වෙන විදිහට අපේ සිත සකස් කරලා පුද්ගලවාදය අයින් වෙන මට්ටමට සකස් කරගත්තාම ඒකට කියනවා කාංකාවේතන විසුද්ධිය කියලා. ඒතකොට එහෙම පුද්ගලවාදයෙන් අපිට කරදරකාරී සිතුවිලි එන්නේ නෑ. අකුසල් යට කරන හැටි. ඒ ඔක්කොම කරගත්ත කෙනෙකුට ආලෝක, සමාධිය, පසද්ධිය, ඒ වගේ වැරදි දේ ඒවා නිවැරදි දේවල් ඒ නිවැරදි දේවල් වලම හිත ඇලෙන ස්වභාවය තියෙනවා. ඕබාස, පීති, පසද්ධිය ආදි වශයෙන් තියෙන වීරියේ හිත ඇලෙනවා. හරිද? ලොකු අවබෝධයක් දැනෙනවා. ඒ අවබෝධයේ හිත ඇලෙනවා. ඒ වගේ ඇති වෙන සියුම් ක්ලේශ වලින් ගැලවිලා තවත් ඉදිරියට හිත අරගෙන යන්න අවශ්‍ය කරන අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ හිතේම උපදවා ගත්තාම කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියටපත් වුණා කියලා. ඊළඟට නවමහා විදර්ශනාවට අදාළ పూర్ව විදර්ශනාවල් ඉවර වෙනකොට ඊට පස්සේ නවමහා විදර්ශනාව කොටසට වැටෙනකොට කියනවා පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියලා. ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ ඇති වෙන මාර්ග සිත්වලට කියනවා ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඕක තමයි නිවන් දකින පිළිවෙල. හරි. එතකොට මේක අපි පැහැදිලිවම ක්‍රමානුකූලව අපේ හිත වර්ධනය කරගෙන යෑමක්. හරියට මෙන්න මේ වගේ මේක අපිට මෙහෙම කියන්න පුළුවන් තාප්පයක් බඳලා තියෙනවා උඩින් ගඟක. දැන් මම ගඟ දිගේ පල්ලෙහාට ගහගෙන යන කෙනෙක්. මම වෙහෙස වෙලා වෙහෙස වෙලා මහන්සියලා මහන්සියලා කොහොම හරි කරලා ගඟ දිගේ උඩට පීනලා තාපයෙන් උඩට පැන්නා. හරි. පැන්නට පස්සේ දැන් මම දන්නවා ඒ ආයෙ මාව ගහගෙන ගියාට අර තාප ආයෙ පල්ලෙහාට යන්නේ නැහැ. දැන් තියෙන්නේ මේ වගේ මේ වගේ අපි හිතමු මේ වගේ තාප්ප හතරක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි සෝවාන් මාර්ගසිත කියන තැනින් එහාට පැනගත්තොත් ආය සසර ජීවිතේ කවදාකවත් සක්කාය දිට්ඨි, සීලබත පරාමාස, විචිකිච්ඡා කියන අකුසලයන් මේ හිතේ එන්නේ නැහැ. හරිද? එතකොට අන්න ඒ වගේ අපිට කරදරකාරී තත්වයන් තියෙන අනවබෝධය තියෙන ඒ කඩයිමට පැන්නේ නැත්තම් නැත්නම් ඥාන දර්ශන විසුද්ධිය දක්වා කොහොම හරි තල්ලු කරන් ගිහලා උඩට දැම්මේ නැත්තම් අපේ හිත ආපහු මොකද වෙන්නේ? ආපහු ඇති කරගත්ත වර්ධනය ආපහු යනවා. හරි එහෙනම් අපේ කාගෙත් පරම බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඒකනේ කියන්නේ සෝතේට වැටිච්ච. දැන් අපි යන්නේ අපාය පැත්තට නැත්නම් කෙලෙස් පැත්තට තමයි ගහගෙන යන්නේ. මේ කන්දෙන් උඩට මෙතනින් උඩට සෝවාන් මාර්ගසිත උපද්දවාගෙන එහා පැත්තට දැම්ම ගම සෝතාපන්න කියලා කියන්නේ නිවන පැත්තට යන ගඟේ ගලාගෙන යනවා ඊට පස්සේ. එයා එයා අනිවාර්යයෙන්ම කුමන දේ නිතරුවත් අනිවාර්යයෙන් මේ තියෙන මානසිකත්වය යටතේ එයා භව හතක් ඇතුළත ඕ ඊට මෙහා නිවන් දකින්නවාමයි. ඒක කියන්නේ සෝතයට ආපන්න පොතේට වැටිච්ච කෙනා කියලා. හොඳයි. දැන් එතකොට අපි පොඩ්ඩක් බලමු මේ කියන කතාවේ තියෙන සත්‍ය తත්වය මොකක්ද කියලා. සීල විසුද්ධිය කියද්දී බලන්න ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමයේ මිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාචි, පරුසා සම්ප්‍රප්පලපාදයෙන් වැළකීම. මේ වැළකීම කියන්නේ අපි මේ ප්‍රාණඝාත කරන්නේ නැතුව ඉන්නවා, අදත්තාදාන කරන්නේ නැතුව ඉන්නවා කියන මේ ක්‍රියාව ගැන නෙවෙයි මේ කියන්නේ. අපි හැම වෙලෙම හිතන්නේ ක්‍රියාව කියලා. ක්‍රියාව නෙවෙයි මේ කියන්නේ පරස වචන කියන්නේ නැහැ හිස් වචන කියන්නේ නැහැ කියන ක්‍රියාව නෙවෙයි. ඊට විරුද්ධව මගේ සිතේ පරස වචන කීමෙන් කීමට විරුද්ධව පරස වචන වැළැක්වීම සඳහා මගේ සිතේ උපන්නා වූ චේතනාවට කියනවා පරසා වාචා විරමණී. විරමණය කියලා කියන එක චෛතසිකයක් විදිහට සඳහන් කරලා තියෙන ධර්මයේ. එතකොට මේ අපි මේ කේලන් නොකිය ඉන්නවා කියන සිද්ධිය ගැන නෙමෙයි මේ කියන්නේ. මේ හිතේ ඇති වෙන සිතුවිල්ලක් ගැන බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. හරි දේශනා කරලා තියෙන අපේ හිතයි සකස් කරන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට මේක ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතුවිලි මට පහළ වෙන්න ඕනේ. ප්‍රාණඝාතය කිරීම සඳහා සිතුවිල්ලක් මෙහෙම ප්‍රබලව නැගෙනවා. නිකිරීම සඳහා සිතුවිල්ල අයිට වැඩිය ප්‍රබලව හැම වෙලෙම නැගෙන්න ඕනේ. මේක මේක පහු කරපු ගමන් මොකද වෙන්නේ? ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. අදත්තාදාන සිද්ධ වෙනවා. කාමිත්‍යාචාරය සිද්ධ වෙනවා. මුසාවාදය සිද්ධ වෙනවා. පිසුනා වාත, පරුසා වාත ඒවා වෙනවා. හරිද? එතකොට මම මොකද කරන්න ඕනේ? ධර්මානුකූල ධර්මයේ තියෙන කරුණු භාවිතා කරමින් අපිව සාකච්ඡා කරලා තියෙනවා. කරුණු භාවිතා කරමින් හැම වෙලෙම මේක ඉහළ මට්ටමකට නගගෙන තියාගන්න ඕනේ. පරිසවචනයක් කියවන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ. හිස් වචනයක් කියන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ. හරිද? ප්‍රාණඝාතයක් කරන්න හිත ඉඩ දෙන්නේ නැහැ. එයා තමයි එයා තමයි සම්පූර්ණයෙන්ම මේක පාලනය අතට අරන් තියෙන්නේ. එන්නේ ඒ පැත්තට හිත සකස් කරන්න ඕනේ. හරිද? එහෙම ක්‍රමානුකූලව යම් තාක් දුරට මේක සකස් කරගෙන යනකොට අපේ හිත ඒකට පුරුදු වෙනකොට ඒ හිතේ ප්‍රමෝදය උපදිනවා. ලකූ චිත්ත ප්‍රමෝදයක් උපදිනවා. ඒ කියන්නේ බාහිර ලෝකයක් එක්ක මේ ඇලි ඇලි ගැටි ගැටි මේවායින් එක එක දේවල් වලින් සන්තෝෂය හොයන හිටිය අයට මේ සීලය පිරිසිදු කිරීමෙන් නැත්නම් සීලය ආරක්ෂා කිරීම හින්දා අපි දන්නවා ප්‍රාණඝාත කරන්නේ ඇයි? తాවකාලික ඇති වෙන දුකක් සතුටක් කරන්න. මధుරේ කනවටේ කරගෙනකොට දුකයි. මරපු ගම සතුටුයි. හොරකම් කරන වස්තුවක් ළඟ තියෙනකොට දුකයි. ඒක හොරකම් නොකර හිටියොත්. හොරකම් කරගත්ත ගම ඒ මොහොතට සතුටුයි. කාමයේ හර්ධවා ඇසිරෙන පරිසරය සකස් වෙනකොට ඒ වැරද්ද නොකර ඉන්න බැරි තත්යකට මනුෂ්‍ය సంతානවල දුක් උපදිනවා. ඒක නැති කරගන්න එයා කරන්නේ වැරද්ද කරන එක. කරපුවම සතුටුයි. බොරුවක් කියලා කවුරු හරි රවට්ටපුවාම සතුටුයි. ඇත්තෙන් ඇත්ත ගලපා ජීවත් වෙන්නේ නැතුව. කේලම් කියලා විදෝපුවාම සතුටුයි. එහෙනම් මිනිස්සු සතුට වෙන්න ඒවා කරන්නේ. ඒවා මේ මිනිස්සු දන්නේ නේද? ඒ දන්නේ නැති කට්ටිය මේක නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා පංචකාම සම්පත්තියෙන් සතුට විඳ විඳ හිටපු කට්ටියට මේ ඒ සතුට පංචකාම සම්පත්තියෙන් විඳින සතුට හරීම ඕලාරික රළු කාර්කස එකක්. ද නැද්ද බලන්න. ඇයි ඕලාරික රළු කාර්කස එකක් කියන්නේ? ඒක හරීම මේ චුට්ටක් නැත්තම් දුකට පෙරලෙන එකක්. ඒක හරි ගොරෝසු සතුටක්. ඒක සියුම් ගතියක් නැහැ. ඒක හරි ඉක්මනට අනිත් පැත්තට පෙරලෙනවා. ඒකෙන්ද පොඩ්ඩක් නැත්තම් දුකටපත් වෙනවා. මම අහන මේ අත්තන්ගේ ඇහැ කරනාසේ දිව ශරීරය මනස භාවිතා කරලා ලැබපු සතුටු ඔක්කොම දුකට පෙරලෙනේවද නැද්ද? නිකන් දුකකට නෙමෙයි මහ දුකකට පෙරලෙනවා. අනිත් ඒවා නැවත නැවත දෙන්න වෙලා තියෙන්නේ. ඇහැ කරනාසේ දිව ශරීරය කියන්නේ ගිනි ගොඩවල් වගේ. ගිනි ගොඩකට මොනවා හරි දාපුවාම පීච්චෙනවා පීච්චිච්ච තැන හොයන්න නැහැ. ඒ වගේ ඊයේ ලස්සන රූපයක් පෙන්වනවා නම් අදත් පෙන්වන්න ඕනේ. ඊයේ පෙන්වපු එක නැහැ. ඊයේ ඊයේ මිහිරි શબ્දයක් ඇසුවා නම් අදත් ආසවන්න ඕන අදාස්සප එක නෑ. ඉතින් හරියට මහන්සි වෙන්න වෙනවා. ගිනි ගොඩට එක එක ඒවා දාන්න හරියට මහන්සි වෙන්න වෙනවා. හරිද? ඊට පස්සේ ඉතින් ඒකම දුකක බවට පත් වෙනවා. නමුත් අනිත් එක ඒ සතුට අනුමත ලෝකයේම තරඳා පැවතිච්ච එක. ඒ සතුටට වැඩිය ඇතුලාන්තයෙන් උපදින්නා වූ දෝරේ ගලායන උල්පතකින් ගලන වතුර වගේ ඇතුලෙන් උපදින සතුටක් තියෙන සීලවන්ත මනුස්සයට. ඉතින් සීලවන්තකම පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක සමාදන් වෙලා විතරක් මදි. ඒක නිකන් කියවලා විතරක් මදි. දෛනිකව මේක දැනගෙන මේ කාරණාව දැනගෙන ලොවේහි මා විඳිය යුතු සතුටක් විඳින්න ඕනේ. මේ සතුට උපද්දවා ගන්න ඕනේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආදරය ආදී වලින් සතුට වෙන එක තිරසන් සත්තු ළඟත් තියෙනවද නැද්ද? ඒක නෙන්න. නේද? ඇහැට ප්‍රිය රූප පෙන්වලා කන්ට පිහිරි ශබ්දස්සලා ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී දේවල් වලින් සතුට වෙන එක තිරිසන් සත්තු ළඟ තියෙනවද නැද්ද? තියෙනව නේද? නේද? එහෙනම් ඒකෙන් විතරක් මන් තෘප්තිමත් වෙලා හරියන්නේ නැහැ. ඊට වැඩි එහා ගිය කිසි කෙනෙකුට බිඳහෙලන්නට නොහැකි අතුලාන්ත සතුටක් උපදවා ගන්න ඕනේ කියලා පටන් ගන්න මේ විසුද්ධි හත කියලා කියන්නේ එවැනි සතුටු දොරවල් උපද්දවන සතුටු ద్వාර විවර කරන ක්‍රම හතක් අතුලාන්තේ. එතකොට මේ කාටවත් කාගේවත් ඉදිරියේ අපි නිකං නේද මේ බැගෑපත් වෙන්න ආයාචනා කරන්න ඕනේ මාව සතුටෙන් තියන්න කියලා. ඒ කාගේවත් මත රඳාපවතින්නේ නැති සතුටක් ඒක. ඉතින් අන්න ඒ සතුට උපදවා ගැනීම සඳහා මේ වෙහෙස. එහෙනම් සීල් රකින්න කෙනාට තමයි ඉස්සෙල්ලාම ওই විදිහට අඛණ්ඩව සීලය ආරක්ෂා කරගෙන ගියොත් එන්නෙන් එන්නෙන් දවසින් දවස දවසින් දවස දවසින් දවස ප්‍රාණඝාත විරමණය නැත්තම් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සිතුවිල්ල ප්‍රබල වෙනවා. අදත්තාදාන විරමණය ප්‍රබල වෙනවා. කාමයේ වර්ධව හැසිරීම හැසිරීමෙන් වැළකීම ප්‍රබල වෙනවා ඒවා ප්‍රබල වුණාට පස්සේ අපේ හිතම අපේ හිතම අපිවම රකිනවා එතකොට දැන් පීඩනය තියෙනවනේ වැරදි කරන අයට පීඩන තියෙනවනේ ඒ පීඩනය නැති වෙලා යනවා එතකොට යා ලොකු සුවයක් දෙනවා දැන් මගේ අතින් සීල් රැකෙනවා කියලා අන්න එතකොට මොකද වෙන්නේ අතුලාන්ත ප්‍රමෝදය බුදුහේකට කියන දුර්වල ප්‍රීතිය කියනවා ඒකට කියන ප්‍රමෝදය කියලා අන්නේ ප්‍රමෝදය ආහාරයක් කොට ජීවත් වෙනවා එතනත්තා එතකොට මොකද වෙන්නේ? ඒ සිත නැවත සීලය කැඩෙන තත්ත්වයට එන්නේ නෑ කාලයක් හැබැයි ආය පිරෙහෙන්න පුළුවන් ලොකු කඩයිමකට ගියා වෙනවා. නමුත් හැබැයි ඒක නැතුව පාප මිත්‍ර ආශ්‍රය කරොත් එහෙම අධික කාමච්ඡන්දයට යෙදුනොත් ආයසරයක් අර පරණ තත්ත්වයටපත් වෙනවා. මේක ආරක්ෂා කරගෙන යන්න ඕනේ. මේක පිහිනීමක්. හරිද? දැන් මොකද කරන්නේ? දැන් බලන්න ඒ தත්ත්වයටපත් වුණාට. ආ කෙනෙක්ගේ හිත තුළ කාමචන්ද ආදිය ගැන නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙන එකෙන් වැළකීලා ඉන්න පුළුවන් ඒ පිළිබඳ අදහස් තියෙනවා. හොරකමෙන් වැළකීලා ඉන්න හොරකම් කරන්නේ නැහැ දැන් විරමණය ප්‍රබලයි. හැබැයි ඒ පිළිබඳ අදහස් තියෙනවා. අයියෝ හොරකම් කරගන්න තිබ්බනම් කියලා වගේ අදහස් තියෙනවා. කාමයේ වර්ධවා හැසිරෙන්න තිබ්බනම් කියලා අදහස් තියෙනවා. එතකොට පීඩිතයිද නැද්ද? එහෙනම් මානසික වශයෙන් පීඩනයක් තියෙනවා. හරි. අන්න ඒක අයින් කරගන්න ඊළඟට මම උත්සාහ කරනවා. හරි. අන්න ඒක අයින් කරගන්න ක්‍රමය තමයි මේ ලොවේහි කිසිම සත්වයක් පිළිබඳ මාත්‍රීය රාගයක් උපදින්නේ නැති වෙන විදිහට తాවකාලිකව හිතක් හැදුවා. මේක හදන හැටි අපි සාකච්ඡා කරා මේ වැඩසටහන මාලාවේ කොහොමද හදන්නේ කියලා. හරි. කෙනෙකුට පුළුවන් එක මොහොතක භාවනාවක හිත යොදාගෙන ඉන්න කෙනෙකුට කිසිම කිසිම මේ ලෝකේ අරමුණු කරනකොට මේ ලෝකේ කිසිම සත්වයක් පිළිබඳව හරි කිසිම ස්ත්‍රියක් කිසිම පුරුෂයෙක් පිළිබඳව මාත්‍රිය දැකීමේ ආසාවක්, මාත්‍රිය ඇසීමේ ආසාවක්, මාත්‍රිය විඳීමේ ආසාවක් නැහැ. හිත ඒකෙන් නිදහස් කරගෙන. එක මොහොතකට. ඒකට කියන විස්කම්බන කියලා. ඒක මේ සම්පූර්ණ ධර්ම අවබෝධ වෙලා නෙවෙයි මේක අසුභ භාවනාවෙන් පුළුවන් කරන්න. හරිද? අපි දැන් ඒක කියන්නේ නැහැ. කරන්න පුළුවන් කියලා විතරයි මම කියන්නේ. කරන විදිහ අපි සාකච්ඡා කරා පසුගිය දින කීපෙහෙම චිත්තවිසුද්ධිය ගැන කතා කරන වෙලාවේ. ඒ චිත්තවිසුද්ධිය කියන තැනදී ඔන්න ඒ වගේ කුසල හැඟීමක ඒකාග්‍ර නැවතීමකට හිත ගන්න පුළුවන්කම තියෙනවා. ඒක සමහරට මෛත්‍රිය වෙන්න පුළුවන්, ඒක සමහරට අසුබය වෙන්න පුළුවන්, සමහරට මරණය ගැන තියෙන හැඟීමක් වෙන්න පුළුවන්, අනිත්‍ය හැඟීමක් වෙන්න පුළුවන්. මේ වගේ එකකින් හිත විස්කම්මන වශයෙන් ප්‍රහාණය කරපුවාම අර වගේව එන එක නවතිනවා. අපි කියොත් නිකම් අර දැන් ඉස්සෙල්ලා තිබ්බ ලොකු ලොකු අකුසල්නේ. සීල විසුද්ධියෙන් ලොකු අකුසල් එන එක නැවතුණා. හැබැයි ඊට වඩා සියුම් මේවා ඇවිල්ලා තිබ්බේ. ආසාව විතරක් එනවා. දැන් මොකද උනේ? ඒකත් නැවතුණා. නේද? හරියට නිකන් පියවරෙන් පියවර පියවරෙන් පියවර අර මොකක් හරි එකක් පෙරලා ගන්නවා වගේ. හ්ම් ලොකු දලක් දාලා ලොකු කැලේ ටික අයින් කරා. ඊට පස්සේ ඊට වැඩි පොඩි දලක් දාලා ඊට වැඩි පොඩි ඒවා. ඊටත් වැඩි පොඩි එකක් දාලා ඊටත් වැඩි පොඩි ඒවා. එහෙම සියුම් වට ගන්නවා හරියට නිකන් මොකක් හරි එකක් මේ පෙරලා පිරිසිදුම ටික ගන්නවා වගේ දැන් කරේ ලොකුම ටික අයින් කරා චිත්ත විසුද්ධියෙන් ඊටත් වැඩි අයින් කරා. දැන් රාගාදී කෙලෙස් ධර්ම ඇති වෙන්න දැන් ඔය අසුබ වගේ ඒවා ඒවා කරපුවාම මේ රාගාදී කෙලෙස් ඇති වෙන්නේ නැති වුණාට අහවල් පුද්ගලයා මට බැන්නා අහවල් පුද්ගලයා අහවල් පුද්ගලයා මෙහෙමයි අහවල් පුද්ගලයා අහවල් පුද්ගලයා මම මෙහෙමයි හරිද මම කියන්නේ මේ වගේ කෙනෙක් ඔන්න ඔය වගේ තියෙන ප්‍රශ්නත් එක්ක තියෙන කෙලෙස් වගේ තියෙනවා අන්න ඒ කෙලෙස් ටික නැති කරගන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරා ඒකට කිව්වා නාම රූප පරිච්ඡේදය කියලා. මෙතන මම කියලා මම මගේ කියලා දැනෙන මේ දේවල් එකක් නෙවෙයි එකකට එකක් සම්බන්ධ වෙන්නේ නැති කොටස් දෙකක් කියලා Tamanට දැනෙන විදිහට Tamanගේ මනස්කාරය සකස් කරගන්න පුළුවන්. ඇත්තටමත් ඒකයි තියෙන්නේ. මෙතන මම ඔකට කියන්නේ එක උදාහරණයකින් මේක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. දත් කහ කියනවා කියන එක හරිද? දත කහ කියනවා කියන එක හරිද? කියලා ඇහුවොත් දත කහ කියනවා නම් දතේ කිසිම අස්තියක් දන්නවද? දතේ තියෙන අස්තීන් කිසිම අස්තියක් දන්නවද නැත්නම් තියෙන ඒක ඇතුලේ තියෙන ලේ හෝ නහර හෝ මොනවා හරි දන්නවද කියනවා කියලා. නේද? ඒවා මොකක්වත් දන්නේ නැහැ. දත ගලවලා බිමින් තිබ්බහම කක් කැක්කුම නැති වෙන හින්දා අපි කියනවා දත කකියාවා කියලා. හැබැයි දතේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ එහෙනම් කැක්කුම කියන්නේ එකක් දත කියන්නේ වෙනත් එකක්. හැබැයි දත අයින් කරපුවම කැක්කුම එන්නේ නැහැ. මේ දෙක එකතු වෙන්නේත් නැහැ. මේ දෙක වෙනම හැදෙන්නේ නැහැ. ඒ වගේ නාම પરම්පරාව කියන්නේ එකක්. රූප પરම්පරාව කියන්නේ වෙනම එකක්. මේ දෙක දෙකක් අපේ ජීවිතයේ තියෙන ජීවිතයේ තියෙන දෙකක් මේ දෙක අපිට එකටයි දැනෙන්නේ. අන්න දෙක වෙන් වෙලා වෙන් වෙලා දැන්න ගන්නට මානසිකාරය ගත්ත ගමන් අම්මා මතක් වෙද්දි තාත්තා මතක් වෙද්දි සහෝදරයෝ මතක් වෙද්දි ඥාතියෝ මතක් වෙද්දි හැම වෙලේම දැනෙන්නේ එතන ක්‍රියාවලි දෙකක් කියලා. ක්‍රියාවලි දෙකක් විදිහට. ගැලීම් දෙකක් විදිහට. අන්න එතකොට දැනට තිබ්බ ගුලියක් වගේ දැනිච්ච මේ මම කියන එක දෙකට කැඩලා. හරිද? දැනට ඇත්තටම බලන්න අපි ආදරය කරන කෙනෙක් ගැන පොඩ්ඩක් මතක් කරන්න. පුතෙක් කියලා හිතන්න. හ්ම්. එයාගේ ඔළුවේ ඉඳන් කකුල දක්වා තියෙන මේ හැමද, කෙස්ද, ලොම්ද, නියද, මස්ද, නහරද, ලේද පුතා කියලා කියන්නේ. දරුවා කියලා කියන්නේ ඒ ඒ ඇඟේ තියෙන කැලේ ටිකද? නෑ නෑ. එයාගේ හැම මොකුත් දන්නේ නෑ. එයාගේ හැම මොකුත් දන්නේ නෑ. එයා කන මොකුත් දන්නේ නෑ. එයාගේ බඩ මොකුත් දන්නේ නෑ. නේද? එහෙනම් ශරීරය නෙවෙයි. ඊළඟට මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙනවා සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා කියලා වේදනා වර්ගයක් හැදෙනවා. නේද? වෙලාවකට තැන් තැන් වල ඒවා හැදෙනවනේ. ඒ වටද පුතා කියන්නේ. නෑ. ඊළඟට එයාගේ මානසිකාරය තුල තියෙනවා අම්මා කියනකොට, තාත්තා කියනකොට, අඹ කියනකොට, peer කියනකොට හඳුනා ගන්න ගතියක්. නේද හඳුනා ගන්න ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවල විරුද්ධ පුතා කියන්නේ. මොකද ඒකට පුතා කියන්න බෑ කොහොමද? එයා ඔය පාරතොට යනකොට එක එකව හඳුනා ගන්නවා. නේද? එතකොට එයාගේ හිතේ උපදිනවා ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ඒවා ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒවටද පුතා කියන්නේ. නෑ. නේද? එතකොට එයාගේ ඇහි තියෙනවා පෙනීමේ දැනීමක්, කනේ තියෙනවා ඇසීමේ දැනීමක්, නාහේ තියෙනවා නේද? ආග්‍රහණය දැනීමක්, දිවේ තියෙනවා රස දැනීමක්, කයේ තියෙනවා සීතල උෂ්ණ වගේ දැනීමක් සහ මනසේ තියෙනවා ආදරය වගේ දැනීමක්. ඔය වගේ හයක් තියෙනවා තව එයාට. ඒවටද පුතා කියන්නේ? නෑ. එතකොට මොකේද කියන්නේ? <laughs> නේද? එතකොට කොයි කැලේටද අපි මේ පුතා කියන්නේ? මැරෙන්න හදන්නේ. නේද? අන්න ඒක තමයි වැඩි කියන්නේ. ඔන්නෝතන තමයි අපි තේරුම් ගත යුතුව තියෙන දේ මෙතන ලොකු පැටලෙILLා තියෙනවා. කවදා හරි මේක තේරුම් ගන්න ඕනේ. හරි මේ මේකේ අපිට නැති දෙයක් තියෙනවා වගේ පේන ගතියක් තියෙනවා වගේ තේරෙන්නේ කියලා යන්තම් ඉවත් දැනෙන්න ඕනේ. අන්න ඒකත් එක්ක ඉස්සරහට යන කට්ටියට මේ නාම රූප දෙක වෙන්ව දැනීමේ නුවණක් පහළ වෙනවා. එතකොට කියනවා නාම රූප පරිච්ඡේදය කියලා භාවනාවකින් මේ தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම දැනුණාට පස්සේ මොකද වෙන්නේ? එයාට අර පුද්ගල වාදයෙන් තියෙන කරුමේ නැතු වෙනවා. නැත්තම් පුද්ගලවාදයෙන් අහවලා මෙහෙම දැන් දන්නවා දැන්ට තියෙන කතන්දර ටික දන්නවනේ මං කියන්න ඕනේ නේද අහවලා මේක කිව්වාය අරයා මේක කළාය අරහෙන් පැන්නාය මෙහෙන් පැන්නාය අවුරුදු 10කට ඉස්සෙල්ලා මෙහෙම කිව්වාය නේද 15කට ඉස්සෙල්ලා එයාට කියපු එක මෙයාට කිව්වාය මෙයාට කියපු එක අරයට කිව්වාය කියලා පුද්ගලවාදයෙන් අපි ලොකු ප්‍රශ්නයක ඉන්නවා හරිද ඒවත් එක්ක රත් වීම දැවීම තියෙනවා අපිට ඒවත් එක්ක පිච්චෙන අදහස් තියෙනවා අන්න ඒ ඔක්කොම හොසි වෙනවා ওই මට්ටමට අපේ හිත වර්ධනය කරගත්තට පස්සේ. මොකද ඊළඟට එතනින් නවතින්නේ නැහැ. ඒකට කියනවා නාම රූප පරිච්ඡේදය නැත්නම් කියනවා ditthi visuddhiya කියලා. ඒතර පුද්ගල වශයෙන් තියෙන අදහස අයින් වෙන අයින් වෙලා පිහිත පිරිසුදු වෙනවා. එතකොට ඊළඟට බලන්න ඊළඟ පියවර විදිහට ඔච්චර එහාට ගිය කෙනාට දැන් මේ දැන් මේ නාම රූප කියන දෙක පෙරහැරක් වගේ. මේක එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ හේතු නිසා සකස් වෙන එකක්. මම කියන්නේ උගල දුම්හිර දියැල්ල වගේ කියලා. ඒවට කියනවා සම්තතියක් කියලා, ගැලීමක් කියනවා. ඒක අපිට එක දිගට තියනවා වගේ දැනෙන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත සකස් වෙන හින්දා. අන්න ඒකට හේතුත් එක්ක දැනීමේ නුවණ පහළ කරගන්න පුළුවන් ධර්මය ගවේෂණය කරන කෙනාට ඒකත් එක්ක නේද අපි මේ ඔක්කොම කතා කරපු ඒවා මම මේ සාරාංශයක් කියන්නේ. මොකද මේ ටික පිළිබඳව දැඩි අදහසක් ඇති වෙන්න ඕන හින්දා අපි ආයුතු චක්‍රය මේක. ආයුතු ගමන මේක. හරිද? එතකොට පියවරෙන් පියවර පියවරෙන් පියවර බුදුරජාන් වහන්සේ අපේ මානසිකාරය කොච්චරනම් ලෝකයට තියෙන ඇලීම් ගැටීම් වලින් හිමින් අයින් කරලා සාන්ත කරලා තියෙන හැටි බලන්න. නේද? එන්න දෙන්නේ නැතුව මේ මේ මේ වදය නැත්තම් ඇලීම් ගැටීම් සහිත වදයෙන් අපි වයින් කරලා සුවදායක තත්යකට මේ අරන් යන්නේ. හරිද? මෙයාට දැනෙන්න පටන් ගන්නවා හේතු ඇති කලහි තමයි මේ ඔක්කොම වෙන්නේ හේතු නැති කලහි නැති වෙන්නේ නෑ කියලා හැම එකකටම හේතුව. හරියට නිකන් මේ වගේ. අපි ගිනි ගොඩක් එක්ක තරහ යනවද අපිට? කොහේ හරි ගිනි ගොඩක් දැකිනවා තරහ යනවද? නෑ ඇයි? ඒ ගිනිගොඩට මොකුත් කරන්න බෑ. හරිද? ගිනිගොඩ ගිනිගොඩට අවශ්‍ය කරන හේතු තිබ්බොත් ඇවිලෙන එක නවත්තන්න බෑ. හැබැයි හේතු නැත්තම් ඇවිලෙන්නේ නෑ. තරහ කියන්නේ ගිනිගොඩක් වගේ එකක්. රාගය කියන්නේ ගිනිගොඩක් වගේ එකක්. හරිද? ඊර්ෂ්‍යාව කියන්නේ ගිනිගොඩක් වගේ එකක්. කවුරු හරි මට ක්‍රෝධයක් ඇති කරගෙන තියෙනවනම් එතන ඒක ගිනිගොඩක්. ඒ ක්‍රෝධයට අවශ්‍ය කරන හේතු සකස් වෙලා. එතකොට ඒක මතුවෙන එක නවත්තන්න බෑ. ආන් ඒක මට දැනෙනවා නම් ගිනි ගොඩක් එක්ක තරහ යන්නේ වගේ බාහිරින් ඉන්න පුද්ගලයාගේ තුල මං ගැනම තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න කිසිම දෙයකට මට කලකිරීමක් තරහක් ඇති වෙන්නේ නැහැ. ආදරය කියන්නේ ගිනි ගොඩක් වගේ. හරිද? ඒක මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙලාවක ලොකුටපත් වෙන වෙලාවකටපත් වෙන්නෙම නැහැ. වෙලාවකට නිවිලා. නේද? මට කරන්න දෙයක් නැහැ. නේද? දීප නිවිලා තියෙනවා නම් මං ගිහලා හිමිසාරේ පත්තු කරන්න උත්සාහ කරනවා. පත්තු කරනවා කියලා මට ගින්දර උපද්දවන්න බෑ. මං කරන්නේ දර දාලා අනම්මනම් කරලා ගිනි උපදිනකම් බලාගෙන ඉන්න ඕනේ. නේද? ඒ වගේ අන් අයගේ සිතුවිලි වල අයිතිය අන් අයටවත් නෑ. හේතුත් එක්ක දැනෙන ගැඹුරු නුවණකට එන්න පුළුවන්කම තියෙනවා. හරි? අන්නේ தත්තට ආපුවාම කියනවා එයා කාංකා විතරන විසුද්ධියට පැමිණුණා කියලා. හරි මේවා කරන්ඩ අර චිත්ත විසුද්ධිය වගේ දේවල් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන මේ ඔක්කොම විසුද්ධි ටික සම්පාදනය කරගන්න අවබෝධ කරගන්න තියෙන්නේ කොයි පැත්තට හැරිලාද? තමන්ගේ පැත්තට හැරිලා අපේ ක්‍රියාවලියයි අධ්‍යයනය කරන්නේ. ඇයි දන්නවද? ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ. මම හැම වෙලෙම මට මාව දැනෙනව නේද? මෙන්න මේ වචනේ අපි හැම වෙලෙම කියනව නේද? මට පුළුවන් නම් ඇයි යාට බැරි කියලා. ඔය වචනේ කියනව නේද අපි හැම වෙලෙම? ඒ මොකද එහෙම කියන්නේ? මං හිතාගෙන ඉන්නේ මොකද? මට මොනවා හරි දැනුණාද ඒ විදිහම යහපැත්ත කියලා මං හිතාගෙන ඉන්නේ. හරිද? නමුත් ඇත්තටම එහෙම නෙවෙයි. එකම සිද්ධියකදී එකම සිද්ධිය අපි එක එක කෙනාට දැනෙන්නේ එක එක විදිහට. එතකොට මට සාපේක්ෂව මං හිතනවා මට මාව දැනෙන විදිහට මං හිතනවා ලෝකෙම ඒ වගේ ඇති කියලා. මගේ මම කාගේ හරි කරට අත තියෙනවා මට යම් කිසි ලෙන්ගතුකමක කියලා මම මෙහෙම කරට අත තියෙනවා කාගේ හරි. එයා එයාගේ අතරම මගේ කර උඩින් තිබ්බොත් ඒ වෙලාවේ මං හිතන්නේ මොකද්ද? මට සමානම හැඟීමක් ඒ පැත්තේ ඇති වෙලා තමයි මේක කරේ කියලා. එහෙමද? එහෙම නෑ අපි රැවටෙන හැම වෙලේම. මේ ලෝකේ අපි රැවටිලා ඉන්නේ. එහෙනම් අන්න ඒ රැවටීම රැවටීමෙන් අත මෙදෙනවා. ඔන්න හේතු දකින්නකොට එක එක පුද්ගලයා තුළ එක එක එක එක ආකාරයේ හේතු සකස් වීම නිසා ඇතිවෙන දෙයක් කියලා ඒක වචනයෙන් අපි ඔය කියන මේ මේ හේතු සකස් වීමෙන් දා සංස්කාරයන් සකස් වෙන එක නිකන් වචන කීමක් නෙවෙයි. ඊට එහා ගිය ගැඹුරු ගින්දරක් දකින්නකොටම අපි දන්නවා මේ ගින්දරපත් වෙන්නේ ඇයි. මේකට හේතුව මොකද්ද? මේක නැති කරන්නේ කොහොමද? නැති කරන මාර්ගය මොකද්ද? අන්න ඒ වගේ යම් කෙනෙක්ගේ සිතුවිල්ලක් තමන්ගේ සිතුවිල්ලක් උපදින්න හේතු ඇතුව කියන හැඟීමයි ඒ තියෙන්නේ. ඒකට වැඩි වෙලා යන එකක් නෙවෙයි. ගින්දර දකිනකොට අපි අපි ගින්දර දකිනකොට අපි අමුතුවෙන් හිතනවාද? ආ මේක හේතුඵල ධමයක්. මේක මේ මේ රොඩු හින්දාපත් වෙන්නේ මේ කොළ හින්දාපත් වෙන්නේ එහෙම හිතන්නේ නැහැ. දකිනකොටම අපි දන්නවා මේ ගින්න මේකයි හේතුව කියලා. අන්න ඒ වගේ අන් අයගේ සිතුවිලි හැමුවේ අපිට අන්න ඒ වගේ ප්‍රබල දැනීමක් දැනීමක් තියෙනවා. ඒ වගේ දැනීමක් ඒක ඉතාමත්ම ප්‍රබල තත්ත්වයක්. ඉතින් මෙවැනි තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තත්ත්වයට ක්‍රමානුකූලවපත් වෙන්න ඕනේ. ওই තත්ත්වයටපත් වෙච්ච කෙනාට තමයි භාවනාවකදී ප්‍රීතිය ප්‍රීතිය උපරිම වශයෙන් තියෙනවා. ආලෝකමත් ස්වභාවය තියෙනවා. හ්ම් සිත කය සංසිඳන ස්වභාවය තියෙනවා. පස්සද්ධිය තියෙනවා. අධික වීරයක් තියෙනවා. හැමදේම සියුම්ව දැනෙන ස්වභාවයක් තියෙනවා. හරිද? එතකොට ඒ විතරක් නෙවෙයි එයාට හේතුඵල ධම දැනෙන ස්වභාවයක් තියෙනවා. මේ වගේ හැම එකකම තියෙනවා ඉතා තීව්‍ර ගතියක්. හැබැයි ඔන්න ඔය තැනදී ආයෙ වරද්ද ගන්න ඉස්සරහට යන්න බෑ යාට එකෙන් වෙන්නේ. එයාට ප්‍රීතිය උපදිනකොට එයා හිතනවා ඒ ප්‍රීතියෙහි ඇලෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ඉස්සරහට යනකොට කෙලෙස් අයින් කරගෙන තමන්ගෙම සිතේ ධර්මාවබෝධය සඳහා ඕන කරන දේවල් තමයි ඔය මම කිව්වේ. පග්ගහ කියලා කියන්නේ උත්සාහය. අධික උත්සාහය දැනන යාට. මේ කෙලෙස් වලින් අනිත් අය කිසි කෙනෙකුට නැතරම් උත්සාහයක් මට තියෙනවා කියලා දැනෙනවා. අද සියුම් වශයෙන් මේ නාම රූප බෙදි බෙදි පේන්න පටන් ගන්නවා. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අනිත් අයට තේරෙන්නේ නැති දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් බොහොම හොඳ තත්ත්වයක්. නමුත් එයා ඒකත් එක්ක මොකද හදාගන්නේ? තණ්හාවක් හදාගන්න එක කරේ. වැරදි දෘෂ්ටියක් හදාගන්නවා. මට විතරයි මගේ මගේ වැඩේ. මම තමයි මේක කරගත්තේ කියලා. නැත්නම් ඒ කරේ සියුම් උපක්ලේශය ඒවට කියන උපක්ලේශ කියලා. සහ මාන්නයක් හදාගන්නවා. මට විතරයි ඔබ තේරෙන්නේ මේ ලෝකේ කාටවත් උත හිරෙන්නේ නැහැ කියලා. මේ වෙනකන් හිටියෙත් නෑ කවුරුවක්වත්. මේ වෙනකන් හිටියෙත් නෑ මට තරම් මේ වගේ තේරෙන කට්ටිය. මේ වෙනකන් ආය පහළ වෙන්නේ නෑ වගේ අදහසක් ඇති කරගන්නවා මේ ඒ වගේ මේ වර්තමානයේ ඉන්නව දැකලා නැද්ද? නේද? අනුන්ව හෙලා දකිමින්, තමන්ව හුවා දකිමින් කටයුතු කරන පිරිස ඉන්නවා. ඒ ඒ තමයි උපක්ලේශවල හිර වෙලා. යම්තාක් දුරකට ඇවිල්ලා තියෙනවා උපක්ලේශවල හිර වෙනවා එතනින් එහාට යන්න බෑ. එතකොට ඒ ටික ගැන කලින්ම දැනගෙන ඕබාස පීති පස්සද්ධිය ආදි වශයෙන් මේ තියෙන උපක්‍රේෂ 10ක් තියෙනවා. ඒ ගැන අපි කතා කරා. එතනින් පැන ගන්න කෙනාට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වුණා කියලා. හරිද? එතනින් එහාට පැන ගන්න කෙනාට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වුණා කියලා. හරි. මොකද කියන්නේ අමාරුයි වගේද වැඩේ. <laughs> නේද? අමාරු වෙයිද වැඩේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඇයි අමාරු වගේ දැනෙන්නේ? අපි මේ ගැන ගවේෂණය කරන්නේ නැති නිසා. හරිද? සීල විසුද්ධියෙන් පටන් අරගෙන යන කෙනාට මෙහි ඉඳන් කතා කරලා හරියන්නේ නැහැ නේද? පාරක යන්න තියෙනවා නම් මෙහි ඉඳන් නේද? කොළඹ යන්න තියෙනවා නම් නුවර ඉඳලා කවදාකවත් කොළඹ ගියේ නැති කෙනෙක් කොළඹ ගැන කතා කරන්න ගියොත් එහෙම කොළඹ මෙහෙමයි මෙහෙමයි කියලා කොච්චර කතා කරන්නද විතරක් නැහැ. කරන් තියෙන හොඳම දේ මොකද්ද? තියෙන පාර දිගේ යන එක. සීල විසුද්ධියෙන් පටන් අරගෙන ගිහාම ඒ ඒ මට්ටමට යනකොට තමයි ඒ ඒ දොර අරගන්න ක්‍රමේ එයාගේ මනසට වැටෙන්නේ. සීල විසුද්ධියෙන් පෝෂණය වෙනකොට චිත්ත විසුද්ධිය දක්වා යනවා. චිත්ත විසුද්ධියෙන් පෝෂණය වෙන කෙනාට ditthi විසුද්ධිය දක්වා යන්න පුළුවන්. ditthi විසුද්ධියෙන් පෝෂණය වෙන කෙනාට කාංකායතන විසුද්ධිය දක්වා යන්න පුළුවන්. කාංකායතන විසුද්ධියෙන් පෝෂණය වෙන කෙනාට මග්ගා මග්ග. ඊට එන්න එතනින් එහාට එයාට මොකද වෙන්නේ? ඔන්න ඔය නාම රූප පරිත්‍ය ඥානය උපදිනවා කියලා එකක් වෙනවා. මේ ඥානය උපදිනවා කියන්නේ හරිය පුදුම වැඩක්. ඒ තමයි දැන් හැම වෙලෙම මේ නාම රූප පරිච්ඡේද වෙලා පේන්නේ නැහැ. හැබැයි නාම රූප පරිච්ඡේදයට ප්‍රතිවිරුද්ධ සිදුවීම් එකක්වත් ඇති වෙන්නේ නැහැ. හරියට කොයි වගේද දන්නවද? අපේ ගෙදර හිටිය කෙනෙක් අතුරු දහන් වුණා කියලා ආරංචි වෙනවා. අතුරු දහන් වුණා කියලා ආරංචි වුණාම දැන් මට සිතුවිලි දෙකක් වෙනවා. මැරිලා ඇති, මැරිලා නැති කියලා. දැන් මැරිලා නැති ඇති කියන සිතුවිලි තියෙනවනේ. හැබැයි කොයි වෙලාවක හරි දැන් මට ආරංචි වෙනවා කොහේ හරි කවුරු හරි වැටලා ඉන්නවා කියලා. මැරිලා. මං ගිහි මට යනකනුත් එතෙන්ට යනකනුත් තියෙන සිතුවිල්ල මෙයා මැරිලා නැතුව ඇති කියන සිතුවිලි එනවා. මැරිලා කියලා සිතුවිලි එනවා. මං ගිහින් මෙයාව අඳුර ගන්නවා. අපේ ගෙදර කෙනා තමයි මේ මැරිලා තියෙන්නේ. අන්න ඒ අඳුනගත්ත වෙලාවෙ ඉඳලා මම හැම වෙලෙම කනකොට බොනකොට නානකොට අඳිනකොට ජීවත් වෙනකොට මෙයා මැරිලා මෙයා මැරිලා මෙයා මැරිලා මෙයා මැරිලා කී කී දින්නේ නැහැ නේද හැබැයි මෙයා මැරිලා නැහැ කියන සිතුවිලි එකක්වත් මට එන්නේ නැහැ තේරුණාද අන්න නාම රූප පරිච්ඡේද ඥානේ පිළිච්ච කෙනෙකුට මේ පුද්ගලයෙක් කියන්නේ නාම රූප දෙකක් කියලා හැම වෙලෙම අවශ්‍ය නැහැ. වෙන වෙන වැඩ කරනකොට සාමාන්‍ය විදිහට ඉන්නවා. හැබැයි මේක නාම රූප දෙකක් නෙවෙයි කියන සිතුවිල්ලක් නම් එන්නෙම නැහැ. එහෙම ඉන්න කෙනාට පච්චේ පරිග්‍රහ කියන ඥානය උපදිනවා. එතකොට හේතුත් එක්ක දැනෙනවා ඇරෙන්න හේතු නැතුව දැනීමක් කියන එකක් එන්නෙම නැහැ. ඒකත් එක්ක සම්මර්ෂණ ඥානය කියලා එකක් උපදිනවා. ඒ මොකක්ද? ඒ කියන්නේ යාට එතන ඉඳලා මේ මුළු ලෝකෙම ගැන යා මම gedara ඉන්න අය ගම රට මේ හැම තැනම තියෙන නාම රූප පරිච්ඡේද වෙච්ච එහාට මෙහාට ගලන සම්තති කියලා ඒක විශාල පරාසයක් එකක් කැටිකොට දැන්න ස්වභාවයකට ඒ හිතපත් කරගන්න පුළුවන් විදර්ශනාවෙන්. එතකොට යාට බාහිර ලෝකයට ආය හිත විසිරෙන්නේ නෑ. අන්න ඒ වගේ තත්ත්වයකට හිතපත් කරගන්න පුළුවන් උසස් මානසික තත්ත්වයකට. ඊට පස්සේ යාට ඇති වෙන උද්‍යව්‍ය ඥානය කියලා එකක්. ඒ කියන්නේ මේ නාම රූප දෙක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන දැකීම දැනීමටපත් වෙනවා මේ තාම සෝවන් වෙලාවත් නැහැ හරිද මේ තාම ගඟ දිගේ උඩට පීනීම මේ හරිද ඒ කියන්නේ ගඟ දිගේ උඩට යන තවර තාප්පෙට පැන ගන්න තමයි මේ යන්නේ මම අර කිව්වේ එතකොට උද්‍යව්‍ය ඥාණයටපත් වුණා කියන්නේ ඇතිවීම නැතිවීම දැකලා මතකද සතිපට්ඨාන දේශනාවේ එහෙම තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා වාය ධම්මානුපස්සීවා සමුදය වාය ධම්මානුපස්සීවා මේ ඔක්කොම කරගෙන යද්දී ත්‍රිලක්ෂණය මතුවෙමින් යන්නේ මේ ඔක්කොම කරගෙන යද්දී ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ තත්ත්වෙට මාවපත් කරන්න සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් ඒ ඔක්කොම ටිකත් එකයි මේ ගමන යන්නේ. හරිද? ඉතින් මේවා වර්ධනය කරගෙන යනකොට ඔන්න ඔය උද්‍යව ඥාණයටපත් වෙනවා. උද්‍යව ඥාණයටපත් වුණාට පස්සේ ඒ කියන්නේ යාට හැම දෙයකම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඇතිවීම නැතිවීමෙන් නැති කිසි දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා යාට දැනෙන්නේ නෑ ඒකට විරුද්ධව මේක මේක දිගටම තියෙනවා කියන සිතුවිලි මාත්‍රයක්වත් කවදාකවත් එන්නේ නෑ. ඒ ගන්න හිත ස්ථිර කරගෙන ඒකට කියන ඒ தත්ත්වයට ආපුවාම කියනවා ඒක තුල සිහිය පිහිටුණා කියලා. හරි එතකොට ඒ මට්ටමට ආපුවාම කියන්නේ සතිපට්ඨානය කියලා. ඒකත් එක්ක වෙන්නේ මොකද? එක දිගට තියනවා කියන தත්වයන් හින්දා එන කෙලෙස් එකක්වත් දැන් එනවද එයාට? එන්නේ නැහැ. හරයා මැරුණේ නෑ කියලා හිතුනහම මැරුණේ නැහැ කියලා හිතුනහම ඔන්න එයාගෙන කෙලස් වෙනවා. නමුත් මැරුණා කියලා හිතුනහම අය ආයතින් එයාත් එක්ක කතා කරන්න බෑ ආය ඒ අන්න ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඇතිලා යනවා. එන්නේ ඇතුළට දැම්මක්වා. ඊළඟට යාට මොකද වෙන්නේ? ඇතිවීම නැතිවීම නැතිවීම නැතිවීම විතරක් ප්‍රකට වෙනවා. බංගානුපස්සනාව කියලා කියන එතකොට. හරිත් මම මේ කියන්නේ බොහොම කෙටියෙන් කියන්න ඕනේ සාරාංශයක් මේක මෙතර සරල එකක් නෙවෙයි නමුත් අපි විස්තර කරා සතියක් එකක් එකක් අරගෙන සතියක් විස්තර කරා මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මම අද මේ ටික ඔක්කොම එකට කියන්නේ වෙන මොකටවත් නෙවෙයි අපිට නැවත ආසාවක් ඇති වෙන්න ඕන කැමැත්තක් ඇති වෙන්න ඕන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මගේ මනස කොච්චර වර්ධනය කරන්න පුළුවන්ද ඇයි මම මේ ඉන්නේ මං කනවා බොනවා නානවා අදිනවා එකම දේ කර කර එකම දේ කර කර මේ කොහේවත් තියෙන මස් කැලි පස්ස කන්පන්නේ නේද මගේ කරගන්න බැරි පොඩි පොඩි මස් කුට්ටි පස්සේ නේද අවුරුදු 30 කෑලි 40 මස් කුට්ටි 50 මස් කුට්ටි අවුරුදු 5 කෑලි නේද ඒ වගේ ඒවා ඒක ජීවිතේ කරගෙන ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා එපා කියනවනේ ඒවට සලකන්න ඕනේ නේද ඒවට සලකන්න ඕනේ ඒවට යුතුයකම කරන්න ඕනේ හැබැයි තමන් රත් වෙන්න දැවෙන්නේ නැතුව තමන් රත් වෙන්න දැවෙන්නේ නැතුව ඉතින් මෙන්න මේ විදිහට සියලු දේ නැති වී යන දැනීම එතකොට ඒකෙන් තවත් කෙලෙස් අඩු වෙනවා. මේ විදිහට අපි සාකච්ඡා කරා විදර්ශනා ඔතන ඉඳන්. උද්‍යව්‍ය ඥානයේ ඉඳලා ගෝත්‍රභු ඥානය දක්වා නැත්නම් අනුලෝම ඥානය දක්වා නව මහා විදර්ශනාවම වර්ධනය වෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අර මුංචිත කම්මතා ඥානය කියලා කියනකොට මේ ලෝකයෙන් මේ සංස්කාරයෙන් අයින් වීමේ අදහස නිබ්බිදානුපස්සනාව කියලා කියනකොට මේ මේ සංස්කාරය හැම වෙලෙම කැඩලා බිඳලා කැඩලා බිඳලා කැඩලා බිඳලා යන හින්දා ඇති වෙන කලකිරීම ස්වභාවය පිළිසරණක් නෑ කියලා දැනෙනවා. මම අපි හැම වෙලේම පිළිසරණක් ප්‍රාර්ථනා කරන දරුවන්ගෙන් ආදරය කරන අයගෙන් අනිත් හැම කෙනෙක්ගෙත් එක්කම ඇලි ඇලි ඉන්න හදන්නේ ඇයි මේ? මෙයාගේ මට පිහිටක් සරණක් තියෙයි කියලා. නේද? මම නිකන් අහන්නම්. ඔය පිහිටක් සරණක් තියෙනවා කියලා අපි මේක නිකන් ඕලාරිකවම කතා කරමුකෝ නිකන් හලුව කතා කරමුකෝ එක වචනයක්. පිහිටක් සරණක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්න අයට අයට පුළුවන් වුණාද මාව තේරුම් ගන්න? කවුරු හරි කාට හරි කියන්න පුළුවන්ද මාව සම්පූර්ණයෙන් අහවලා තේරුම් අරන් තියෙන්නේ කියලා කෙනෙක් ගැන කියන්න පුළුවන් කෙනෙක් කවුරු හරි කොහේ හරි ඉන්නවද? දැන් ඒ ඒ පැත්තට බැරි වුණා මාව තේරුම් ගන්න. මට මට බැරි වුණා ඒ පැත්ත තේරුම් ගන්න. මම පුළුවන් තරම් දේවල් කියනවා ඒ පැත්තට මාව තේරුම් ගන්න පුළුවන් දේවල්. නේද? ඔකට හරි ලස්සන උදාහරණයක් තියෙනවා. ඒකට මගේ උදාහරණයක්. ඒක මේ මේක මතක තියාගන්න ඕනේ කින්ද කියන්නේ එක දුර්වල මිනිසෙක් ඉන්නවා කියලා හිතන්න මේ ඇත්තට වෙච්ච දෙයක් මේ එයාගේ අත වෙවුලනවා එහෙම තදින් අත වෙවුලනවා මොකුත් කරගන්න බෑ ස්නායු දුර්වලතාවයක් තියෙනවා එයාට සලකන්න දාලා ඉන්න කෙනාගේ අත වෙවුලනවා හරිද ඒතර සලකන්න දාලා ඉන්න කෙනා තේ කෝප්පයකට තරන් එනවා වෙවුල වෙවුල හරිද ඇවිල්ලා එයා මේක දෙන්න හදනවා අරයා ගන්න හදනවා අර ලොකු එක්කෙනා කියනවා තමුසේ දෙන්න හදනවා මම ගන්න හදනවා කියලා. මම තමුසේ දෙන්න බැරුව දඟලනවා මම ගන්න බැරුව දඟලනවා කියලා. ඔන්න ඔය වගේ තමයි ආදරය කරන අපි දෙන්නේ ගත්තොත් මම මගේ හිතේ තියෙන දේවල් එහා පැත්තට කියන්න බැරුව දඟලනවා. නේද? උපරිම බලනවා කියාගන්න. එහා පැත්තේ කෙනා ඒවා තේරුම් ගන්න බැරුව දඟලනවා. මම මගේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරුව දඟලනවා පුළුවන් තරම් එක එක උපක්‍රම යොදනවා තරහ වෙලා ඉඳලා බලනවා හොඳින් කතා කරලා බලනවා නේද නොයේකුත් දේවල් කරලා බලනවා එහා පැත්තේ එක්කෙනා තේරුම් ගන්න බලනවා මේක කරගන්න ඉතින් ඕක තමයි සංස්කාරයේ හැටි මෙහෙම අයත් එක්ක මෙහෙම දේවලුත් එක්ක පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද බෑ ඒක කාගේවත් වැරද්දා නෙවෙයි ඒකයි අපිට හරියට රිදෙන්නේ නේද අපි මේ ළඟ ඉන්න දේවල් ළඟ තියෙන දේවල් වලින් පිහිට සරණ ප්‍රාර්ථනා කරගෙන යන අයට එපා වෙනවද නැද්ද? එපාම වෙනවා. ආයතරයක් ඒ වුණාට ආය හොඳයි කියලා හිතනවා. ආය එපාම වෙනවා. ඉතින් නිබඳව රිදෙන්නේ අන්තිමට මොකද වෙන්නේ? ඔක්කොම නැති වෙනවා. නේද? සියලු දේ නැති වෙනවා මරණයත් එක්ක. නේද? අනුන්ගේ මරණය ඉදිරියෙන් කෑමොර දෙනවා. දැන් මේ වෙනකොට මේ ලෝකේ කී දෙනෙක් මහා විලාප තියලා කෑ ගහන්නේ නැද්ද? මගේ ප්‍රියාය නැති වුණෝ කියලා. නේද? ඒ මතුවෙන හැම වෙලෙම බයෙන් ඉන්නේ. නැති වෙයි කියලා බයෙන් ඉන්නේ. මහා භයානක අදහස් වෙනවා අපේ හිතවලට සැරෙන් සැරේ. හෙන්න පොඩ්ඩක් පරක් වෙනකොට කවුරුවත් කාටවත් කියන්නේ නැහැ. ඒකට මොනවද හිතෙන්නේ? මෙලහට වාහනයකට පොඩි වෙලා ඇති නේද? <laughs> වෙන්න තියෙන නරක ටික ඔක්කොම ඔලුවට එනවා. හැබැයි අපි කියන්නේ නම් කාටවත් කියන්නේ නේද? ඉතින් මෙහෙම බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන මේ සංස්කාරය අන්න ඒ කලකිරීම ඒවත් එක්ක ඇත්තටම මේකෙන් අත මිදීමේ අදහසක් ඇති වෙනවා. මේක මගේ වශයෙන් ගන්න බෑ කියලා දැනෙනකොට ඒ අදහස ප්‍රබල වෙනකොට හැම වෙලෙම සංස්කාරයෙන් අත මිදීමේ අදහසක් හරියට නේද ඊළඟට බයතුප්පට්ඨානය කියන එක ඊට කලින් ඇති වෙන එක බය උපදිනවා හරියට නිකන් ඈත තියෙන ගිනි අඟුරු වලක් දැක්කහම ඇති වෙන බයක් වගේ බයක් වගේ බයක් මේ සංස්කාරයට අත තියන්න බය උපදිනවා ඒ බයත් එක්ක ඒ කලකිරීමුත් එක්ක ඔක්කොමත් එක්ක හරියට ගොරෝසු සත්තු ඉන්න මහා භයානක සත්තු ඉන්න කටු අකුල් තියෙන කැලේක වාසය කරන කෙනෙකුට ඒකේ ඔය පළවැල එහෙම තියෙනවා නේද? පළතුරු එහෙම තියෙනවා. ඒ මොනවා කෑවත් හැම වෙලෙම අදහස් තියෙන්නේ මොකද්ද? මේ කැලෙන් පයින්න ඕනේ. කොයි වෙලාවෙ අනතුරක් දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මුංචිත කම්මතා ඥානය ඇති වෙච්ච කෙනාට සංස්කාරයෙන් අත මිදීමේ අදහස හැම වෙලෙම. විඳිනවා තමයි. රස තියෙනවා තමයි. නමුත් මේකෙන් කොයි වෙලාවෙද අයින් වෙන්නේ? හැම නිමේෂයකම මේ හැඟීම තියෙනවා. හරි ඒකට උදාහරණය තමයි අරක නේද? භයානක කැලේක ඉන්න කෙනෙකුට ඒකේ මොන જાති තිබිලා ඒකේ ගඟක නානවා. නෑවත් ඉන්නේ කොයි වෙලාවද? කොහොමද? හරියෙන් සිංහෙක් ඒත් දන්නේ නැහැ, හරියෙන් කොටියෙක් ඒත් දන්නේ නැහැ, හරියෙන් වලේ පණෙත් දන්නේ නැහැ, මෙහෙන් සර්පෙක් ගහයිත් දන්නේ නේද? ඒ වගේ තමයි නාන්නේ හැබැයි. හැබැයි නානවා. සීතල ජලපහරක මේ අනිත් අයට නැති තරම් සීතල ජලපහරක් තියෙනවා කැලේ ඇතුලේ. රස පළතුරු තියෙනවා. තිබ්බට හැම වෙලෙම ඉන්නේ පැන ගන්නවා වගේ අදහස. ඒ වගේ මේ විදර්ශනා ඥාන ඇති කරගෙන යන කෙනෙකුට ඔන්න ඒ පැන ගැනීමේ අදහස හැම වෙලේම තියෙනවා මේක ඇතුලේ. හරිද? ඒ தත්ත්වයට අපේ මනසපත් කරන්න පුළුවන්. ඒතර කියන මුංචිතු කම්මිතා ඥානය කියලා. හරි. එන්න ඔය විදිහට අනුලෝම ඥානය දක්වාම අපිව කතා කරා කතා කරපු දේවල් ටික ආයෙ මතක් කරේ. ඔය වගේ මේක මාර්ගසිත උපදින தත්ත්වය දක්වාම අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඔය පටිපදා ඥාන දර්ශන සුද්ධිය. එතකොට ඒකෙන් පස්සේ මාර්ග ඔන්න දැන් තමයි අර තාප්පේ හම්බෙන්නේ. හරිද? එහෙම ඉස්සරහට ගිය කෙනාට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය තියෙන සත්‍ය తත්වය මොකක්ද කියලා අවබෝධ වෙන්න පටන් ගන්න අවබෝධ වෙනවා. ඒක පැහැදිලිවම අනිත්‍යයි, පැහැදිලිවම දුකයි, පැහැදිලිවම අනාත්මයි කියලා සත්‍ය දකිනවා තමන්ගේ මනසින් තමන්ගේම ක්‍රියාවලිය අත්දකින්න පුළුවන්කම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියන. මෙන්න මේක අත්දකිනවා කියලා කියන්නේ පැහැදිලිවම ආය නැවත පරණ සිතුවිලි ඇති වෙන්නෙම නෑ මේක එක දිගට යන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි කියලා අවබෝධ වෙනවා මේක හේතුඵල ධමයක් කියලා සම්පූර්ණ අවබෝධයක් දැකීමක් ඇති වෙනවා ඥානතෝ පස්සතෝ කියලා සඳහන් කරන්නේ ඒකයි ධර්මය තුළ තියෙන්නේ දැන ගැනීම සහ දැක ගැනීම කියන එකයි දැන ගැනීම සහ දැක ගැනීම කියන එකයි එහෙනම් පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දැක්ක කෙනාට පංච උපාදානස්කන්ධය පිළිබඳ නැවත වැරදි අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. හරිද? අතීතයේ සිටන් දැන් අපිට තියෙන අදහස් වෙන අතීතයේ මම මෙහෙම ඉඳගෙන මෙහෙම වැඩ කරලා වර්තමානයේ දක්වා ඇවිල්ලා අනාගතය දක්වා යන කෙනෙක් කියලා අපිට අදහසක් තියෙනවා. නේද? අපි එහෙම එහෙම අදහසකින් ඉන්නේ. පොඩ්ඩක් හිතන්න ඔය කියන ඥාණයට ආපු කෙනාට මම ඊයේ මතක් කරා තණ්හා දෘෂ්ටි මාන්න නැහැ කියලා. අපිට අපි දකින්න අඹ ගෙඩියක්. දැක්කහම රහතන් වහන්සේ දකින්න අඹ ගෙඩියක්. මට අඹ රස මතක් වෙනවා. රහතන් වහන්සේට අඹ රස මතක් වෙනවා. හරිද? හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මට තියෙනවා නැවතරක විඳීමේ තණ්හාව. අතීතයේ මං කාපු අඹ හිඳයි මට මේ තණ්හාව තියෙන. එහෙනම් මං අතීතයේ මං කාපු අඹ වලට මගේ හිත තදින් තණ්හාවෙන් යනවා. ඊළ අනාගතේ මේක ප්‍රාර්ථනා කරනවා. නමුත් රහත් තුමයන් වහන්සේට ඒක නෑ. හරිද? ඊළඟට මම මගේ ජීවිතේ හැම වෙලෙම උත්සාහ කරන්නේ පරණ දේ අපිට හරි ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා. අපිට පාර යන්නවත් බෑ. ඇයි? හරි කරදරයි. එක එක සිතුවිලි එනවා. නේද? ඇහැ කරනාසේ දිය ශරීරය දාලා යන්නේ. මේවත් අරගෙන යද්දී නොයේකුත් සිතුවිලි එන්න පටන් ගන්නවා. හැදෙනවා ඒවා. සිතුවිලි හැදෙනවා. ඊර්ෂ්‍යාව හැදෙනවා, ක්‍රෝධය හැදෙනවා, වෛරය හැදෙනවා, මාන්නය හැදෙනවා, රාගය හැදෙනවා, නොඒකුත් ගිජුකම් හැදෙනවා මසුරුකම් හැදෙනවා ඒවා හැදෙනවා ඉතින්. හැදෙන හැදෙන විදිහට අපි ඉන්න බෑ. නේද? බලන්න එකපාරටම මේ හොඳට ඉන්න කෙනෙකුට තරහකාරය දැක ගමන් ඇසිපිය හෙලන වේගයට වඩා වැඩි වේගකින් තරහ යනවද නැද්ද? ඒත් එක්ක මේ මූණ මොකද වෙන්නේ? එකපාරටම පුලුතු වෙලා එකපාරට වෙනස් වෙලා බලන්න මේ මස් මුකුත් දන්නේ මේ තොල මුකුත් දන්නේ මේ නේද? මූණ මුකුත් දන්නේ මූණේ. නමුත් මූණ එකපාරට වෙනස් වෙනවද නැද්ද? නේද? එහෙමනම් කොච්චර වේගෙන් මේ නාමය රූපයට බලපානවද කියලා බලන්න. එතකොට මේ මේ මේ රැල්ලට අහු වෙලා මේ මේ ගැලීමට අහු වෙලා අපි මේ ඉන්න අය ඔක්කොම ගහගෙන යනවා. දැන් කියන්න බෑ තව චුට්ටකින් මොන වගේ හැඟීමක් උපදීද කියලා. අද හැන්දෑවේ දිනසා ගන්න ඕන කියලා හැඟීමක් තදින් ආවොත් එහෙනම් මොකද කරන්නේ? මිනිස්සු. මේ ඉන්නවා අද හැන්දෑවේ හිතනොත් එහෙම තදින් ආවොත් එහෙම මොනවා වෙයිද? නොවේ කියලා කියන්න පුළුවන්ද? දැන් නම් නෑ හැම අම්මෝ මන්නන් දිනසා ගන්නෑ. ඔය දිවි නසාගත්ත කවුරුවක්වත් මම මේ පොඩි කාලේ ඉඳන් සැලසුම් කරලා තිබෙන්නේ නැහැ දිවි නසා ගන්නවා කියලා. නේද? ඒ කාලේ ඒ මාත්‍රයේ මොකද උනේ? වෙච්ච සිද්ධිත් එක්ක එකපාරටම කොහෙන් හරි සිතුවිල්ලක් කඩාපැන්න දිවි නසා වෛද්‍යවරු හොඳටම දන්නවා ඒ සිතුවිල්ල ආව ඒක දිගින් දිගට දිගින් දිගට යනවා කියලා යාළුවා හරියට පරිස්සම් කරනවා. නේද? ඒකට අදාළ හෝමෝනක් දෙනවා මම දන්න හැටියට. නේ? ඉතින් ඒකින්දා ඒ වගේ මේ සිත කොයි පැත්තකට නැඹුරු වෙලා කොයි දිහා දිශාවකට යයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කම නැහැ. ඉතින් මේ භයානකකම තියාගෙන අපි මේ ජීවත් වෙන අපිට අයිති නැති අපෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් අවසරයක් අරගෙන පොඩ්ඩක් ඉන්න අද හවස 4ට මම ඔයාලට තරහ එවන්නයි ඉන්නේ කියලා මගෙන් අවසරයක් ඇතුවද මට තරහ එන්නේ මගෙන් අවසරයක් ඇතුවද මට කිසිම හැඟීමක් එන්නේ නෑ බාහිර ලෝකයේ ඇවිදගෙන යනකොට හේතු තිබ්බොත් අනිවාර්යෙන් එනවා එන්නේ හේතු ටික නැති වුණා කියලා කියනවා නිවන් දැක්ක කෙනාට. එහෙමනම් ඒකයි කියන්නේ සබ්බ සංකාර සමතෝ. හයේ සංස්කාරය නැති වෙන්නේ නෑ. හයේ සංස්කාරය නැති වෙන්නේ නෑ. හරි. සබ්බූපතිපටි නිස්සග්ගෝ. හය කිසිම උපදියා නෑ. තණ්හක්කයෝ තණ්හාව සේවුණා. ඒකයි කියන්නේ අන්න ඒ හිතේ ඇති වෙන සාන්ත ස්වභාවයටපත් වෙලා සුවදායක තැනටපත් වෙලා වාසය කිරීමට කියනවා. ඔය මාර්ග සිත් පහළ වුණා නිවන් දැක්කා කියලා. හරිද? එතකොට යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාසේ බියත අසම්පකම්පියෝ ඉන්ද්‍ර කීලයක් වගේ ගම්මෝදර කොට තිබ්බ ලොකු කණුවක් වගේ ඉන්ද්‍ර කීලයක් කියන්නේ ඉස්සර හතර පැත්තෙන් එන කිසිම හුලඟකට ඒක හෙල්ලෙන්නේ නැහැ ඒ වගේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කිසිම දෙයකට මේ හිත හෙල්ලෙන්නේ නැහැ හරි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියලා තියෙන්නේ නේද මේකට අවසාන වශයෙන් මම මතක් කරනම් හරි අපූර්ව උදාහරණයක් තියෙනවා. ඇස් ඇත්තේ නමුදු අන්ධයෙකු වාගේ. කන් ඇත්තේ නමුදු බිහිරෙකු වාගේ. මොකද්ද? ලස්සන රූප හෝ කැත රූප, ගැටෙන රූප, ඇලෙන ගැටෙන රූප තියෙන තැනකින් අන්ධෙක් ගියා. හිතන්න පොඩ්ඩක්. අන්ධයාගේ හිතේ කිසි වෙනසක් උනේ නැහැ. දැන් මේ කියන්නේ මොකද්ද? ඇස් ඇත්තේ නමුදු අන්ධෙක් වාගේ. ඒ කියන්නේ අපිට එකපාරටම ඇස් ඇත් වෙන බුදු අන්ධෙක් වගේ කෙනෙකුට කියන්නේ ඇස් පියාගෙන ඉතින් යනවා කියලා. ඊට පස්සේ ඇස් ඇත් වෙන බුදු මං අන්ධෙක් වගේ යනවා කියලා. එහෙම නෙවෙයි අර රූප දකිමින්ම යනවා අර රූප දකිමින්ම යනවා අන්ධයාගේ සිතට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාහරණයක්. හරිද? ඒකයි කියන්නේ ඒවා කොච්චර ප්‍රබලද අපිට සංසන්දනය කරගන්නයි උදාහරණ තියෙන්නේ. එහෙනම් ඇස් තියෙන මිනිස්සයා එතනින් යනවා අර රූප දකිනවා අන්ධයාගේ සිත හෙල්ලුනේවත් නෑ මේ හිත තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ හෙලෙන්නේවත් නැහැ. කන් ඇත්තේ නමුදු බිහිලක වාගේ. හරි? එහෙනම් ඔන්න தත්ත්වය. හදාගන්න ඕන தත්ත්වය. හරි? ඉතින් එහෙම தත්ත්වයක් හදාගන්න තුරු අපිට මේ ලෝකේ සැනසීමක් නම් නැත. හරිද? සැනසීමක් නම් නැත. ඒ උදාහරණේ බුදුරජාණන් වහන්සේගේ හෝ මම මට මතක හැටියට තේර තේරි ගාථාවල තියෙන උදාහරණයක්. වෙන්න ඕනේ මට මතක හැටියට. මොකද ධර්මයේ තියෙන උදාහරණයක් ඒක අපේ උදාහරණයක් නෙවෙයි. ඉතින් ඒකින්ද මේ ලැබිච්ච ජීවිතයේ ඔය කියන වැඩපිළිවෙල ඔය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහට අපේ මනස සකස් කරන වැඩපිළිවෙලයි මේ විසුද්ධි හත කියලා කියන්නේ. ඒකින්ද අපි මේ මේවා කරන්න ඕනේ නෑ මං කියන්නේ දැනට සන්තෝෂයෙන්ම ඉන්නවනම් මම කියන්නේ ඒක දැනට සන්තෝෂයෙන්ම ඉන්නවනම් මේ මුකුත් කරන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අනාගතයේ දුක් එන්නේ නැහැ කියලා ස්ථීරණ. අනාගතේ දරා ගන්න බැරි වැළපෙන කෑ ගහන කඳුළු ගලන දුක් එන්නේ නැහැ කියලා ස්ථීරණ මේ මුකුත් කරන්න එපා. අපරාධ තේරුම නැහැ මෙතන මහන්සියනේ. නේද? එහෙනම් ඒවා තියෙනවා නම් හරියට මේක දකින්න ඕන කොයි වගේද දන්නවද? මේවා කරන එක ලේසිද අමාරුද? අමාරුයි. හරිද? වෛද්‍යවරයෙක් ළඟට මම ගියා මගේ බඩේ ගෙඩියක් කියලා වෛද්‍යවරයා කිව්වා. දැන් කියනවා මේක සල්ලේ කර්මයකට භාජනය කරන්න ඕනේ කියලා. සල්ලේ කර්මයේ සැපද? නෑ. ඉතින් නොකර ඉන්නද තියෙන්නේ. අපිට එහෙම එකක් කිව්වොත් අපි නොකර ඉන්නවද? නෑ ඉතින් දිනයක් දාගෙන මූණ එල්ලගෙන හරි යනවා ඉතින් කොහොම හරි ඉතින් කපන්න කියලා. නේද? වෙන කරන්න දෙයක් නෑ. ඇයි ඒක නිකරුවොත් අනාගතයේ ඊට වැඩිය ලොකු අනතුරකට පත් වෙනවා කියලා දන්න හින්දා දැන් අනතුරු නැති කර ගැනීම සඳහා යම් දුකක් විඳින්න වෙනවා. ඒ හින්දා විදර්ශනාව සඳහා අපිට යම් දුකක් විඳින්න වෙනවා. ඇයි? නැත්තම් ඊට වැඩිය ලොකු අනතුරකට අපිව පත් වෙන හින්දා. ඒ හින්දා ධර්මයේ තුලට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. ඒ සඳහා වැඩ පටන් ගන්න ඕනේ. මේ මොකුක්කව තේරුන්නේ නැහැ දෙමළ පන්තිය වගේ අද බනනම් කියලා හිතුණා නම් එහෙම මොකුත් නැතුව කරන්න ඕනේ මොකද්ද නේද මොකක්වත් නැතුව කරන්න ඕනේ මොකක්ද සීල විසුද්ධියට පත් වෙන්න සමාදන් වෙලා සිල් සමාදන් වෙලා එකක්වත් කඩන්න නැතුව ආරක්ෂා කරන්න කැඩෙන කැඩෙන වාරයක් ගන්න නැවත නැවත සමාදන් වෙන්න කැඩෙන්න හේතුව මොකද්ද කියලා හොයලා ඒක හදාගන්න අන්නේ ක්‍රමයට ඉස්සරහට යන්න එතකොට චිත්තවිසුද්ධිය කියන්නේ මොකද්ද කියලා තේරෙයි ඒකට ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්න එතකොට ඊළඟට ගියාම ඊළඟට එහාට කියන්නේ මොකද්ද කියලා තේරෙයි මේක යා යුතු ගමනක් කියන එක විතරක් අපි හොඳින් මතක තියාගන්න ඕනේ ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරපු ඇත්තන්ට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මැදිරිය මාත් සමග ඒකරාශී වෙලා සාකච්ඡා කරමින් කටයුතු කරපු පිරිසක්. නමුත් අපේ මේ පිරිස සත්භාවයෙන්, ඊටා සත්භාවයෙන් එයාගේ මුහුණක්වත් මේ තිරයේ නොපෙන්වා ඉඳය මොකද මේ අහන අයට බාධාවක් වෙන්න පුළුවන් මේ ධර්ම දේශනාවේ කියලා සත්භාවයෙන් ඒ කිසි දෙයක් නොපෙන්වා ඉඳය කියලා ඉල්ලීමක් පවා කරලා තිබුණා. ගේ ඉල්ලීමට අනුව කාර්ය මණ්ඩලය ඒක කාරණාව सिद्ध කරේ නැහැ. ඒකයි මේ පින්වන්ත පිරිස ඔබට දැర్శණය වෙන්නේ නැත්තේ. ඉතින් එවැනි කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලැබුණේ. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ඒ ශ්‍රවණය කරපු ධර්මය තුළින් ජනිත වුණා වූ සීල පුණ්‍ය ශක්තිය ධර්ම දානමය සිද්ධ කරපු මේ පින්වන්ත පිරිසට අයිති අනුමෝදන් වේවා හේතු වේවා උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.